අප පසුගිය දිනෙහි පස්වද්දී සම්බෝධ්‍යංගය වැඩිම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පරිදි විස්තරයකුයි දැනගත්තා. අද ඊළඟට අපිට කියන්නට තිබෙන්නේ සමාධි සම්බෝධ්‍යංගය කියලා. සංසං වාචත්තං සමාධි සම්බුද්ධංගං අච්චිනේ අච්චත්තං සමාධි සම්බුද්ධං රූති පජානාති අසන්තං වාජ්ජත්තං සමාධි සම්බුද්ධං අත්තිනේ අච්ඡත්තං සමාධි සම්බුද්ධං රූපි පජානාති යථාච අනුප්පන්නස්ස වා සමාධි සම්බුද්ධං ගස්ස උපාදෝ හෝති පංච පජානාති යථාච උප්පන්නස්ස වා සමාධි සම්බුද්ධං ගස්ස භාවනාය පාරිපූර්ණා හෝති පංච පජානාති ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා <clears throat> සමාධි සම්බෝධ්‍යංගය තමා තුළ ඇති කල්හි සමාධි සම්බෝධ්‍යංගයේ ඇති බව දැනගනි. නැති කල්හි නැති බවට දැනගනි. ඒ නූපන්නා වූ සමාධි සම්බෝධ්‍යංගයේ යම් අවස්ථාවකදී උපදීනම් ඒ බවට දැනගනි. උපන් සමාධි සම්බෝධ්‍යංගයේ වැඩේනම් ඒ එයට දැනගනි. විදිහටයි සමාධි සම්බෝධ්‍යංගයේ පිළිබඳව වදාරා තිබෙන්නේ. සමාධි යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන බව මේ පින්වතුන් බොහෝ දෙනෙකු දන්නවා ඇති මත හැමදෙනාම දන්නවා සමාධි ය ඒ බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාළ ධර්ම මාර්ගයේ එක අංගයක් හැටියටද ගන්නට ඕන. දැන් ශාසනය එක විදිහකින් දක්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන. මේ ත්‍රිවිධ ශික්ෂාවගේ වශයෙන්. එහෙම ගන්නා විටත් සමාධිය එකක්. සීල සමාධි ප්‍රඥා. සමාධි සම්බෝධ්‍යංගයේ කියන විට බෝධ්‍යංගයක් වශයෙන් ලැබෙන සමාධිය. එනම් හැම විටම කුසල සමාධියක්ම වන්නට ඕන. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන මේ තුන දක්වන තැනදී සමාධි නාමයෙන් දක්වන්නේම කුසල් සිත්වල උපදනා වූ ඒ ඒකාග්‍රතාව. ඒ නිසා ඒ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි යනුවෙන් සමාධිය නම් කුසල් සිතෙහි ඇතිවන්නා වූ ඒකාග්‍රතාවය යනුවෙන් දක්වා තිබේ. ඒ සමාධියයි මෙතන බෝධිංග සමාධියක්ද වන්නේ. යම් සමාධියක් බෝධි සංඛ්‍යාත වූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නේද ඒ සමාධියයි සමාධි සම්බෝධිංග නාමයෙන් දක්වා ඒ සමාධිය <clears throat> නොමැතිව කිසි විටක ප්‍රඥාව උපදවා ගන්නට නම් බෑ. සමාහිතෝ යථා භූතං පජානාති යනුවෙන් එන්නේ ඒ එකඟ වූ සිත් ඇති තැනත්තාටමයි ප්‍රඥාවක් ඇතිවන්නේ. ප්‍රඥාව උපදින්නේ සමාහිත වූ සිත්හි. එකඟ වූ සිත්හි සමාධිය මේ ප්‍රඥාව ඇතිවන්නේ. සමාධි වශයෙන් එකඟ වූ සිතකයි ප්‍රඥාව උපදින්නේ. එනිසා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන විට අවබෝධය පිණිස පවත්නා ප්‍රධාන ධර්මය තමයි ප්‍රඥාව. එයිනුයි අවබෝධ කරගන්න. ඒ අවබෝධය සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුත්තක් තමා සිතේ එකඟ බව, සමාහිත බව. ඒ සමාහිත බව බෝධිය ලැබීම පිණිස පවත්නා වූ ධර්මයක් බැරි. ඊට සමාධි සම්බෝධිංග ඒ කියන නම බුදුරජාණන් වහන්සේ වදාරා. බෝධිංග සතර අතුරෙන් ඒ <clears throat> හයවැනි දක්වා තිබෙන බෝධිංග සමාධි සම්බෝධිය. ඉතින් එය වැඩි යුතු එකක්. මේ ධර්ම සියල්ලම බෝධ්‍යංග භාවනා කියන්නේම ওই කාර්යය නිසා. ඒ බෝධ්‍යංග ධර්මයන් වැඩි යුතු. ඒ නිසායි ඒ බෝධ්‍යංග භාවනාවක් ඉන්නේ. බෝධ්‍යංග කියන මේ ධර්ම තම సంతානියේ දියුණු කළ යුතු. ඒකයි වැඩි යුතු කියන්නේ. ඒ වැඩි යුතු බැවින් ඒවාට බෝධ්‍යංග භාවනා කියලා. ඒ වැඩි යුතු ආකාරය කෙසේද වැඩි යුත්තේ කියන එක දැක්වීමටයි බෝධ්‍යංග භාවනා දේශනා කරන්නේ. ඒ ඒ බෝධ්‍යංග පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්ති ධික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස උපාදාය උප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණා මහණෙනි අත්ථි සමත නිමිත්තක් සමත නිමිත්තක් ඇත්තේය අභ්‍යග්ග නිමිත්තක් අත්ථි අභ්‍යග්ග නිමිත්තක් නානා අරමුණු කරා විතිර යා නොදී එක අරමුණක පවත්වන අභ්‍යග්ග නිත්තේ කියන ධර්මයක් ඇත්තේය. එහි ඒ වායෙහි යෝනිසෝ මනසිකාර බහුලීකාර යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීම අයමාහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස උපාදාය. නූපන්නා වූ සමාධි සම්බෝධ්‍යංගයේ ඇතිවීමටත් උපන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණිය. උපන්නා වූ සමාධි සම්බෝධ්‍යංගයේ භාවනා වශයෙන් වැඩිවීමට සම්පූර්ණ වීමටත් හේතු වන්නේ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා. එතන සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත කියලා මේ සමාධි සම්බෝධ්‍යංගය ඇති කර ගැනීමට හේතු වන ධර්මයේ වශයෙන් වචන දෙකක් වදාරා. ඒ දෙකෙන්ම උගන්වන්නේ සමාධියමයි. සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්තේ කීවේ ඒ සමාධිය උපදවා ගැනීමට කාරණේ. නිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ කාරණේ. ඒ සමත නිමිත්තේ ඉතිවේ සමාධිය උපදවා ගැනීමට කාරණේ. මොකක්ද ඒ කාරණේ? සමාධියමයි. යම් අරමුණක් කෙරෙහි සිත පැවැත්වීමෙන් සමාධිය වැඩේද? සිත එකඟ වේද? ඒ සිත එකඟ කර ගැනීම සඳහා යම් අරමුණක නැවත නැවතත් නැවත නැවතත් සිතේ එකඟ බව ඇති කර ගැනීම තමයි එයින් අදහස් කරන්නේ. ඉතින් මේක භාවනාවෙන් මිස වෙන විදිහකින් කරගන්නට බෑ. දැන් සමාධිය වඩා ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා අරමුණු වශයෙන් තබා ගන්නා ධර්ම නම් රාශියක් තිබෙනවා. අපි සමතපරිස් කර්මස්ථාන කියන මේ වශයෙන් ඉගෙන ගන්නවානේ. ඒ කර්මස්ථානයන්ගෙන් කරන්නේ සිතේ එකඟ බව දියුණු කිරීම ප්‍රධාන වශයෙන්. නැවත නැවතත් නැවත නැවතත් යම් කිසි අරමුණක සිත යෙදවීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? එහෙම නොකර සිටින අවස්ථාවලදී මෙන් සිතේ ඒ ඒ අරමුණු කරා පැන යාමන අවස්ථාවක්. සිත බොහොම චපල ධර්මයක් හැටියටයි පෙන්වන්නේ. සිත බොහොම චපලයි කන්දනං චපලං චිත්තං දුරක්ඛං දුනිවාරයං උජුම් කරෝති මේධාවී උසුකාරෝව තේජනං යනුවෙන් දැක්වෙනවා කන්දනං චපලං චිත්තං හරියට ගොඩට ගත්ත මාළුවෙකුමින් සැලෙන බවක් මේ සිතේ තිබෙනවායි ඒ ඒ චපල බව සැලෙන බව චපලයි කියන්නේ එක නිශ්චයක් එක අරමුණක් පිළිබඳව පැවැත්මක් තබාගෙන නැත්තම් ඒක අරමුණක පැවතීමක් කරගන්නට බැරි සපලී කියන්නේ එකකට පයින්නවා ඒක අත්හරිනවා තව එකකට යනවා සාමාන්‍යයෙන් කියනවානේ චපල මිනිසුන් කියලා ඒ චපල මිනිසුන් කියන්නේ ස්ථිර අදහස් නැහැ එහෙම නැති අයටනේ චපලී කියන්නේ අන්න ඒ සිතේ චපල බව නැත්නම් මිනිසුන් කියන අයගේ චපලකමක් කොහෙද තියෙන්නේ? මිනිසාය කියන්නේ මේ ස්කන්ධ පංචකයක. ඒ ස්කන්ධ පංචකයේ අතුරෙන් චපල බව පිළිෙන්නේ කොහිද කියා බලන විට ලැබෙන්නේ සිත. යමෙකුගේ සිත චපල නම් ඒ නිසා ඒක නැත්තා චපලයේ කියලා කියන්නේ. මේ සිතටයි ඒ ආරෝපණය කළ යුත්තේ. ඒ සිතට ආරෝපණය කළ යුත්තේ නැත්නම් සිතේම පවත්නා ඒ චපල ස්වභාවය පුද්ගලයෙකු කෙරෙහි ආරෝපණය කොටයි මිනිසා චපලයි කියලා කතා කරනවා. ඒ සිත නිසක චපලවන්නට මිනිසෙක්ක කියලා දෙයක් නම් නැහැ. සිතයි චපල. අනේ සිතේ චපල බව හන්දනම් චපලං චිත්තං දුරක්ඛං ඒ සිත ආරක්ෂා කර ගැනීම අමාරු. මොනවායින් ආරක්ෂා කර ගැනීමද? නොය කරමු කරා පැනගොස් ඒ අරමුණු නිසා හටගන්නා ලෝභාදී ක්ලේශ ධර්මයන්ගෙන් රැක ගැනීම අමාරුයි. ඒ වගේම මේ ක්ලේ ලෝභාදී ක්ලේශ ධර්මයන් ඒ සිතට වැද්ද ගැනීම නවත්වා ගැනීමද අමාරු දුන්නිවාරයි උජුං කරෝති එබඳු සිත මේධාවී උජුං කරෝති නුවණ ඇති තැනැත්තේ උජුං කරෝති ඇද නැති අවංක සිතක් බවට පමුණවා ගන්න උජුං කරෝති සිත ඍජු කරනවා හරියට උසුකා රෝග තේජනා. ඒ ඊ තල හදන මිනිසයා ඊ වඩුවා. තේජනං කියන්නේ ඊය. ඊ ගස ඊය. ඒ ඊ තලය ඇබ නැතිව සකස් කරගන්නා මෙන් නුවණ ඇති තැනත්තා මේ සිතේ තිබෙන කෙලසුන්ගෙන් වන්නා වූ වංක ගති නැතිකොට ඍජු සිතක් බවට පමුණවා ගන්නවා. එදින මේ සිත බොහොම පැන යන සිතක් නිසා සිත යම් කිසි අරමුණක නවත්වා ගැනීම පුරුදු කරන්න. ඉතින් යම් කිසි අරමුණක කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. ලෝභාදිය ඉපදීමට හේතු වන අරමුණක නවත්වාලු. එහෙම අරමුණක නවත්වාලන්නට බෑ. ඒක එතන නැවැත්වීමක් නෙවෙයි ඉතිරෙන්නේ. ලෝභාදිය යමක් යම් අරමුණක එල්බ ගැනීම නිසා උපදී නම් ඒ සිතේයි මේ කතා කරනු ලබන අප කතා කරනු ලබන යම් සමාධියක් ගැන නම් එබඳු සමාධියක් නැහැ. මේ සමාධිය සම්මා සමාධියටයි ඇතුළත්. සමාධියේ පිළිබඳව භේදයක් තිබෙනවා. දෙවදෑරුම් සමාධියක් තිබෙනවා. එහෙමනම් මිච්ඡා සමාධිය සම්මා සමාධිය. මිච්ඡා සමාධිය සමාධියක් තමයි. එහෙත් ඒක මිච්ඡා වැරදි සමාධිය. ඒ සමාධිය ලෝභාදියෙන් යුක්තව ඇතිවන්නා වූ සමාධිය. ලෝභ, ද්වේෂ, මෝහ, මාන ආදී වශයෙන් පවත්නා ක්ලේශයන් සමග එක් වූ ඒකාග්‍රතාවයි මිච්ඡා සමාධි නාමයෙන් හඳුන්වන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ ආදී ධර්ම කුසල ධර්ම මුල් කොට ඇති සමාධිය තමයි සම්මා සමාධියක් මේ සමාධි සම්බෝධ්‍යංගය සම්මා සමාධිය. එතකොට ඒ සමත නිමිත්තේ කී ඒ සමාධියම යම් කිසි අරමුණක සිත රැඳවීම, සිත නැවැත්වීම නැත්නම් සිත එකඟ කර ගැනීම. අභ්‍යන්තර නිමිත්තේ කීවේ නොයෙක් අරමුණු කරා විසිර යාම නැවැත්වීම. ඒක සමාධියම දැක්වීමට බුදුරජාණන් වහන්සේ යොදාගත් වචන දෙකක් සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ දැන් මේක අපට තේරුම් ගන්නට පුළුවන් භාවනාව පිළිබඳව සැලකන අපි භාවනාවක යෙදෙනවා ඒ භාවනාවක යෙදෙන විට කරනු ලබන භාවනාව සමත භාවනාවක් වේවා. විදර්ශනා භාවනාවක් වේවා. සමතේ නම් එකම අරමුණක සිත රැඳවීම, සිත නැවැත්වීම කරන්න. කසිනාදී අරමුණ. කසිනයක් වේවා, මෛත්‍රියක් වේවා. ඔය විදිහේ කවර හෝ සමත භාවනාවක් කිරීම සඳහා යොදා ගන්න ලබන යම් කිසි අරමුණක් තිබෙනවා. ඒ අරමුණෙහි නැවත නැවතත් නැවත නැවතත් සිත යොදවනවා. සිත වෙන දෙයකට යන්නට ඉඩ නොහැර ඒ අරමුණෙහිම නැවත නැවත නැවත නැවත යොදවනවා. ඒ යෙදවීම සඳහා සිහිය ඉතාම අවශ්‍ය ධර්මයක් සතිය. ඒකයි සතියෙන් අල්ලා වඳිනවයි කියන්නේ අරමුණ නැමැති කනුවේ සිහිය නැමැති රැහැණින් අල්ලා බඳිනවයි කියා දක්වන්නේ ඒ නිසායි සිහිය ඕන කරනවා ඒ ඒ භාවනා රම්මණයට නැවත නැවත සිතගෙන යාමට සිතෙහි රැඳවීමට විතර්කාදී තව ධර්ම පිළිනවා ඒ සඳහා උපයෝගී වන උපකාර වෙන. එහෙම නැවත නැවත නැවත නැවත එක අරමුණක සිත පැවැත්වීම නිසා රූපාදී ආරම්මණයන්හි එල්බගෙන ලෝභාදී අකුසල ධර්මයන් හට ගැනීම නැවතී මේ මේ අරමුණෙහිම තමා භාවනාව සඳහා යොදාගත් අරමුණෙහිම නැවත නැවතත් සිත පවතින. ඒ කියන්නේ සිත නැවත නැවතත් ඒ අරමුණම ගලිමින් පහළ වෙනවා. ඒකට වෙන අරමුණු නැහැ. මේ අරමුණ පමණයි. ඒ අරමුණෙහිම සිත පැවැත්වීම නිසා වෙන අරමුණු කරා යාමේ හේතුවෙන් හටගන්නා ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් ප්‍රධාන කොට ඇති අකුසල ධර්මයන් ඉදීම නවතියි. එහෙම අකුසලයන්ට වැටෙන්නේ නැහැ. ඒ අකුසලයන්ට නොවැටෙන්නේ සමාධිය නිසාම පමණක් නෙවේ. මේ සිතෙහි පිරෙන අකුසල විරෝධී අකුසල ධර්මයන්ට විරුද්ධ අකුසල ධර්මයන් දුරු කරන සහායක ධර්ම වෙන ඒ කුසල ධර්මයන්ගේ තිබෙන බලය නැවත නැවතත් නැවත නැවතත් කුසල ධර්ම හට ගන්නවා මේ අරමුණෙහි එල්බගෙන ඒ නිසා එතෙක් කල් අකුසල් සිතට වැද්දගන්නේ නැහැ, ඇතිවන්නේ නැහැ. ඇතිවන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් අකුසල් උපදින්නට හේතු වන අරමුණු වල එල්බගෙන සිතේ පැවැත්ම මේ භාවනාවේ යෙදී සිටින විට නවති. ඒ නිසා කුසල් නූපදින්නේ දිගටම කුසල් සිත් උපදිනවා නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් කුසල් සිත්. මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීම කියන එකෙන් අදහස් කරන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ පත මනසිකාරය. පත මනසිකාරය කියන්නේ නියම මාර්ගෙහි මෙනෙහි කිරීම. අනියමින් මෙනෙහි කිරීමක් තිබෙන්නට පුළුවන්. ඒ තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය හේතු වන්නේ ලෝභාදී ඉදීමට. දැන් අපට ලැබෙන අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙත හැකි ඒ නිසා හටගන්නා අකුසල හෝ කුසලයන්ගේ වශයෙන් සැලකෙන විට. ඒ එක අරමුණු කොටසක් දක්වනවා <clears throat> සුබ නිමිත්ත කියලා. සුබ නිමිත්ත. තව කොටසක් දක්වනවා පටිඝ නිමිත්ත කියලා. සුබ නිමිත්තයි කියන්නේ තමා ප්‍රිය කරන, තමාගේ සිත අලවන, සිතට මැනවයි කියා පිළිගැනෙන යම් අරමුණු වෙත්නම් ඒවාට කියනවා සුබ නිමිත්ත. පටිඝ නිමිත්තයි කියන්නේ සිතේ නොමනාපයක් ඇතිවන, සිත නොකමැතිවන යම් අරමුණක් වේනම් ඒ වාතයි කියන්නේ පටිඝණය. මේ දෙකම ඇති වුණා ඒ තැනත්තා සිටිනුයේ යෝනිසෝ මනසිකාරයෙන් නම් සුබ නිමිත්ත නිසා හටගන්නට හොඳටම ඉඳ තිබෙන රාගය ඇතිවීමවත් පටිඝ නිමිත්ත නිසා ඇතිවීමට හොඳටම ඉඩ තිබෙන ද්වේෂය ඇතිවීම වීමවත් වන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒ සුභ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙක නිසා රාගය උපදිනවා. කියන්නේ ලෝභය උපදිනවා. සුභ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ සුභ නිමිත්ත නුනුවණින් මෙනෙහි කළොත් ඇතිවන්නේ රාගය, ලෝභය උපදිනවා. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් එවිට ඇතිවන්නේ තරහව, ද්වේෂය. එතකොට මේ ලෝභය හෝ ද්වේෂය කියන මේ දෙකෙන් කොයි එක හෝ උපදිනවා නම් යම් කිසි අවස්ථාවකදී ඒ උපදන අවස්ථාවේදී ඒ තනත්තා තුළ සම්‍යක් සමාධියක් නැහැ. සම්‍යක් සමාධියක් නැහැ. එතකොට සමාධියක් නැති සිතක් නැති බැවින් ඒ සමාධිය ගත යුතුව තිබෙන්නේ මිච්ඡා සමාධිය. ඒක සුගතිගාමී වීමට හෝ මෝක්ෂය ලැබීමට හෝ විවහල් වන සමාධියක් නෙවෙයි. ඒක මිච්ඡා සමාධිය. ඒක දුර්ගතිගාමී වීමට ඒ මෝක්ෂ මාර්ගයෙන් ඉවතට ගෙන යාමට හේතු වන සමාධිය. සම්‍යක් සමාධිය එහෙම නෙවෙයි. ඒ නිසා අත්ති දික්කරේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං කියන මෙයින් දැක්වූ මේ කුසල ධර්මයන් තම సంతානෙහි වැඩෙන සමාධියයි ගන්න. ඒ සමාධිය ඇතිවීම නැවත නැවත භාවනා අරමුණෙහි සිත යොදා ගැනීම නිසායි වන්නේ. ඒ නිසා නැවත නැවත නැවත නැවත ඒ කුසල ධර්මයන් වැඩෙන පරිදි භාවනා වශයෙන් තමා වඩන ඒ අරමුණෙහි නැවත නැවත සිත යෙදීමෙන් සිදුවන්නේ කුමක්ද? අයමාහාරෝ ඒ තමයි ආහාරය. ආහාරය කියන්නේ හේතුව. ආහාර කියන එතන දක්වන්නේ අයං ආහාරෝ. ආහාර කියන වචනය තෝරන්නේ ආහාරං තීති ආහාරා. ගෙන එත්නුයි ආහාර නමි. ගෙන එත් මොනවාද ගෙනෙන්නේ? මෙහි ඵලය. එතකොට යමක් නිසා යමක් ඇති වේද? ඒ ඇති වෙන දේ ගෙනෙන දේට කියනවා ආහාරය. ආහාර. දැන් අපි කන බොන ආහාරයත් ඕජත්තමක රූප ගෙන දෙනවා. ඒ නිසා ඒ ආහාර. පස්සය ආහාරයක් වෙනවා. එය වේදනාව ගෙන දෙන ධර්මය. පස්සපච්චය වේදනා. ඔය විදිහට ආහාර කියන්නේ ඒ ඵලය ගෙන දෙන ධර්ම හතරක් බුදුරජාණන් වහන්සේ ආහාර නාමයෙන් දේශනා කළා. ඒවායේ ඇති විශේෂ පත්‍ය භාවයේ සලකාගෙන කබලීකාරෝ ආහාරෝ පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා පතියා විඥානං චතුත්ථංගන ඒකට මෙතන ආයන් ආහාරෝ කියන්නේ ඒ තමයි හේතුව ඒ තමයි කාරණය කුමකටද අනුප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස උපාදාය නූපන්නා වූ සමාධි සම්බෝධ්‍යංගයේ ඉපදීමට උප්පන්නස්සවා සමාධි සම්බුද්ධංගස්ස භාවනාය කාරිකූලයි උපන්නා වූ සමාධි සම්බෝධියන්ගේ භාවනාය වැඩි වීමට පරිපූර්ණියා සම්පූර්ණ වීමට දැන් සමාධිය <clears throat> වැඩි යුතු ඒක වැඩි සම්පූර්ණ වීමකුත් තිබෙනවා දැන් සම්පූර්ණ වූ අවස්ථාව කාටද සිදුවන්නේ කියලා බලන්න දැන් අප කරන්නේ සමාධිය වඩන එක ඒ සමාධියේ තිබෙනවා අපි අර මිත්‍යා සමාධි සම්මා සමාධි කියපු ඒ දෙහි දෙය ගැන නෙවෙයි දැන් කියන්නේ. ඒ සමාධියේම තිබෙනවා තවත් භේදයක් ප්‍රභේදයක් ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය. සමාධියේ අවස්ථා දෙකක්. ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි. ආර්ය ශ්‍රාන්තික මාර්ගය ගැන කතා කරන විට ආර්ය ශ්‍රාන්තික මාර්ගෙහි තිබෙනවා ලෞකික ප්‍රතිපදාවක් ලෝකෝත්තර ප්‍රතිපදාවක්. ඒ වගේ මිනිග මේ සමාධියේ කියනවා සමාධි සම්බෝධ්‍යංගයේ කියනවා ලෞකික අවස්ථාවක් ලෝකෝත්තර අවස්ථාවක්. ඒ ලෞකික අවස්ථාව කියන්නේ ඒ <clears throat> භාවනා කිරීම වශයෙන් මේ කාමාවචර කුසල් සිතෙහි එය දියුණු කර ගැනීම ඊළඟට රූපාවචර අරූපාවචර සිත්වල ලැබෙන ඒ සමාධිය. ඒ ඔක්කොම ලෞකික. ලෝකෝත්තර සමාධිය කියන්නේ සතර මාර්ග සිත්, සතර ඵල සිත් කියන මේ සිත්වල ලැබෙන සමාධිය. ඒනු පාරිපූර්ණා කියන සම්පූර්ණ වීම ගත යුතුව තිබෙන්නේ අරහත් මාර්ග ඵලයන් උපදවූ ඉපදවූ රහතන් වහන්සේ පිළිබඳව කතා කරන විටයි. උන්වහන්සේ තමයි සමාධිය සම්පූර්ණ කළේ. කියන්නේ සමාධියෙන් තව කරන්නට දෙයක් නෑ උන්වහන්සේට. කල යුතු සියල්ල සිදු කළා. අනාගාමී වහන්සේ සමාධිය සම්පූර්ණ කරන උතුමෙක් තමයි. ඒ ඒ සමාධිය එහි නිෂ්ඨාවටම ගියයි කියා දක්වන්නට බෑ. මක් නිසාද? උන්වහන්සේට තවත් ඉතිරි ක්ලේශ ධර්ම තිබෙනවා. රහතන් වහන්සේයි සමාධිය සම්පූර්ණ කරන උතුමා. එතකොට මෙහිදී භාවනාය කායිකූර්යා කියන එකෙන් භාවනා වශයෙන් ගන්නට තිබෙන්නේ ලෞකික ඒ වගේම ලෝකෝත්තර වාටි ලෝකෝත්තර ධර්මයන් අතර සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ මාර්ග තුනහා ඵල තුනක් අරහත් මාර්ගයක් ඒ මොකද අරහත් මාර්ගයේ උපදින අවස්ථාවේදී සමාධිය සම්පූර්ණ කළයි කියන්නේ නැහැ. සමාධිය සම්පූර්ණ කරමින් ඉන්නේ ටිකක්. සමාධිය සම්පූර්ණ කළ අවස්ථාවට එන දෙන්නේ අරහත් ඵලයේ. ඵලයේ මේ නිසානේ දැන් සෛක්ෂයෝය කියන මේ නම දීති දෙන්නේ කාහටද? සප්ත සෛක්ෂයන් කියලා. සප්ත සෛක්ෂයෝය කියවේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගය කියන මේ වාත පැමිණෙන පැමිණි තැනකට. සෛක්ෂ්‍ය. දොර ශික්ෂාව අවසන් කළේ නැහැ. ත්‍රිවිධ ශික්ෂාව. ත්‍රිවිධ ශික්ෂාව නම් සීල, සමාධි, ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරලා නැහැ. ඉවර කළේ නැහැ. ඒ නිසා සෙක්ඛා කියලා පාලි වචනේ. සෙක්ඛා සික්ඛතිති සෙක්ඛ. හික්මන්නේ නුයි සෙක්ඛ නමි. හික්මනේ තවම හික්මනවා ඉක්මී අවසන් නැහැ. අවසන් කලේ කවුද? රහතන් වහන්සේ. ඒ අරහත් ඵලයට පැමිණියා. උන්වහන්සේ පිළිබඳව කියන්නේ අසෙක්ඛ අසෙක්ඛ තව දුරටත් හික්මෙන්නට නැහැ ඉක්මීම අවසන් කළා. එබැවින් රහතන් වහන්සේ කපටිච්චෝ වහන්සේ කෘත්‍ය සම්පූර්ණ කළා. කළ යුත්තේ කොට අවසන්. එබැවින් වහන්සේලා පිළිබඳව සඳහන් වන තැන්වල එනවානේ මුසිතං ධක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථාය මුසිතං ධක්මචරියං මාර්ග භ්‍රමචර්යාවෙහි වැස නිම කරන ලද ඒ වාසය ඉවරයි භ්‍රමචර්ය වාසය සම්පූර්ණ කළා යම් බලාපොරොත්තුවක් යම් පරමාර්ථයක් ඇතිව ඒ භ්‍රමචර්ය වාසය පටන් ගත්තේද එයින් කරගත යුතු හරිය සම්පූර්ණ කරගත් බැරි වහන්සේ භ්‍රමචර්යෙහි වැස ඉවර කළා. ඒකයි විචිතං භ්‍රමචර්ය. කතං කරණීයං කළ යුත්තක් තිබෙනවා. කළ යුත්තක් තිබුණා. ඒ නිසායි මේ භ්‍රමචර්යෙහි හැසිරුනේ. ඒ කල යුත්ත කළා. කතං කරලා ඉවරයි. කතං කරණිය. මොකක්ද මේ කල යුත්ත? කල යුත්ත රාග, ද්වේෂ, මෝහ කියන මේ තුන ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්මයන්ගේ සමූලෝත්පාඨණය නැත්නම් ඒවායෙහි සමුච්ඡේද ප්‍රහාණය කොටාපි. නාපරණිත්තා තව කරන්නට දෙයක් නැහැ. තව දුරටත් භ්‍රමචර්ය වාසය කියන ඒ මාර්ග භ්‍රමචර්යාවේ ඇතිර කරන්නට දෙයක් ඉතිරි නැහැ. ඉතිරි කරලා ඉවරයි. අනේ උතුමා තමයි මේ පාරිපූර්ණා කියන එක. පාරිපූර්ණ කියන්නේ සම්පූර්ණ. භාවනාවේ පාරිපූර්ණ. සම්පූර්ණ කළා. තව ආත්පසින්ම සම්පූර්ණ කළා. තව සම්පූර්ණ කරන්නයි කියලා කොටසක් ඉතිරි නැහැ. සමාධි සම්බෝධ්‍යංගයේ පිළිබඳවත් එසේ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එතකොට මේ සමාධිය වඩා ගැනීම සඳහා කෙනෙකු විසින් කළ යුතු තිබෙන්නේ කුමක්ද? භාවනාව. ඒ භාවනාව සමත විපස්සනා කියන දෙවදෑරුම් භාවනාවක් තිබෙනවා. ඒ දෙවදෑරුම් භාවනාව වෙන්න කෙනෙකුගේ සිතෙහි මේ සමාධි නාමයෙන් දැක්වෙන ඒ ඒකාග්‍රතාව වැඩෙනවා. ඒ ඒකාග්‍රතාව වඩා ගැනීමට හේතු වන තවත් කරුණු සඳහන් වෙනවා අපේ ධර්මයේ. ඒකාගස ධම්මා සමාධි සම්බුද්ධංගස්ස උපාදාය සංවත්තක්. ධර්ම 10ක් මේ ධර්ම 11ක් ඒකාදස 11ක් ධර්මයෝ සමාධි සම්බෝධ්‍යංගයේ ඉපදීමට හේතු වෙනවා. යා දක්වා මොනවද ඒ? වත්තු විසද කිරියත. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදන. මේ දෙක පිළිබඳ විස්තරයක් මම ඊට කලින් ධම්ම විචය සම්බෝධ්‍යංගය ඇතිවීමට හේතු වන කරුණු පිළිබඳව විස්තර කරද්දී විස්තර කළා මේ දෙක එනිත් වෙනවා ධම්මවිචය සම්බෝධ්‍යංගය ඇති කර ගැනීම සඳහා හේතු වන කරුණු අතර මුලින්ම එන්නේ මේ වස්තු විසද ක්‍රියතා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියන මේ. වස්තු විසද ක්‍රියතා කියන එක නම් වශයෙන් සඳහන් කරනවා නම් ආභ්‍යන්තරික බාහිර වස්තුන් පිරිසිදුව පවත්වා ගැනීම නැත්නම් ඒවායේ පාරිශුද්ධත්වය ආභ්‍යන්තරික බාහිර තමාගේ ශරීරය පිළිබඳව ආභ්‍යන්තරික ඒ වස්තු පිරිසිදුව සබාවයි. ඒකට තමාගේ ශරීරය ඇතුළත හා පිටත ඒ ශරීරයේ ආභ්‍යන්තරේ බාහිර පිරිසුදුකම කියන්නේ තමා අවශ්‍ය. තමා භාවනා කරන තැන. ඒ තැන පිරිසුදුව තබා ගැනීම. ඒක බාහිර පාර්ශ්වික. ඒ දෙකම ගැනෙන වස්තු විසත කිරියතා. ඒ හරියට මේ පහනක් දල්වන විට තෙල් අපිරිසිදු නම් පහන් ගැටිය කුණු සහිත එකක් නම් ඒ පහන දල්වා ලබන ආලෝකය ඊතරම් පවිත්‍ර පිරිසිදු ලස්සන ආලෝකයක් නෙවෙයි. ඒක දැකත හැකි කෙනෙකුට මේ අත්දා බලතත් ඒ වගේ කියා දක්වනවා අපිරිසිදු වස්තුවක හටගන්නා සිතේද අපිරිසිදුකම. ප්‍රඥාව සමාධිය එහෙම දියුණුව හටගන්නේ නැති බවක් දැක්වෙනවා. ඔය ආභ්‍යන්තරික බාහිර අපිරිසුදු බව ඇත්තේ ඊළඟට දක්වන ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිපාදනතා කියන එක තාම වැදගත් කාරණයක්. එතන ඉන්ද්‍රිය ඔය කිව්වේ සද්ධා ආදී වශයෙන් දැක්වෙන ඉන්ද්‍රියන්. සද්ධින්ද්‍රිය, ගිරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය. මේ කියන පහ. ඒවායේ සමත්ත ප්‍රතිපද. සමත්තේ කියේ ඒවායේ සම බව. සම බව. ඇති කර ගැනීම. ශ්‍රද්ධාව වැඩි නම් අනිත් ධර්ම දුර්වල නම් මේ භාවනාවෙන් ලබාගත හැකි යහපත ඒ වගේම භාවනාව මනසේ සිදුවීමද වන්නේ නැහැ ශ්‍රද්ධාව අනිත් ධර්මයන් කරයා නැගසිකිනවා ඒවා පරදවා අභිභවණය කොට නැගසිකිනවා එවිට කළ යුත්තේ නොකළ යුත්තත් එතරම්ම තේරුම් ගන්නට බැරි තත්වයකට පත් වෙනවා තමාගේ ශ්‍රද්ධාව නිසා. ඒ වගේ ඒ විරිය විරිය අධික වුණොත් කෙනෙකුගේ සිත උද්දච්චයට වැටෙනවා. උද්දච්චයට වැටෙන්නට ඉඩ තිබෙනවා. සමාධිය අධික වුණොත් වීරිය දුර්වල වෙලා කෝපජ්ජයට වැටෙනවා. නින්දක පවා වැටෙන්නට ඉඩ තිබෙනවා. සමාධිය බොහොම අර නරක පැත්තේ කුසීත බවට කිට්ටුයි. සිත බොහොම එකග වෙලා තිබෙන්නේ. නිසා කුසීත පැත්ත කුසීත බවට හැරෙන්නට පුළුවන් ඒ සිතෙහි වීරියේ පඳවුණා. අනේ හිම නිසා ඒවා දක්වා තිබෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම සමව පවත්වා ගන්නට. ඉතින් ඒකට කෙනෙකු දැනගන්නට ඕනේ මේ අවස්ථාව. අපි මේ කරුණු ඊට කලින් කියා තිබෙන නිසා ඒවා පිළිබඳ වැඩි කාලයක් ගත කිරීම මම හිතන්නේ නෑ සුදුසුයි කියලා මේ කතාව අවසන් කරන්නට ඕන නිසා. ඊළඟට එනවා නිමිත්ත කුසලතා. අනේ භාවනා කරන විශේෂයෙන්ම සමත භාවනා කරන කෙනෙකුට නම් ඒ නිමිත්ත කුසලතාව අවශ්‍යයි. කුසලතා කියන්නේ දක්ෂතාව කියන එක. දක්ෂ බව කියන එක. නිමිත්ත කුසලතා කියන්නේ ඒ භාවනාවෙන් ගනු ලබන නිමිති. දැන් කතිනාදියක් පිළිබඳ කතිනාදියක් අරමුණ වශයෙන් සබාගෙන භාවනා කරන තැනට සිත එකඟ වීම නිසා තමයි කසින මණ්ඩලයෙන් අර උග්ඝා නිමිත්ත ලබාගත හැකියි. උග්ඝා නිමිත්තේ කියන්නේ ඒ කසින මණ්ඩලය Tamanට ඇස පියාගත්තත් පෙනෙන තත්වයක් ඇති වෙනවා. ඇස පියාගෙන සිටිනකොටත් මේ තමන් ඇස ඇරගෙන සිටියේදී දකින්න ලැබූ ඒ කසින මණ්ඩලය ඇස පියාගත්තම තමන්ට පෙනෙනවා. එහෙම අවස්ථාවක් ඇතිවන්නේ සිතේ එකඟ බව නිසා. එතන චිත්ත සමාධිය පිළිබඳ. ඊළඟට ඒ උද්ධා නිමිත්තේ කියන ඒ ඇස පියාගත්තත් පෙනෙන ඒ නිමිත්තෙන් මතුවන තව එකක් තිබෙනවා. ඒකටයි කියන්නේ පටිඝාත නිමිත්ත. ඒ පටිභාග නිමිත්ත උගා නිමිත්තේ තිබුණු අඩුපාඩු කම් කිසිවක් නැති. බොහොම පැහැපත් අරමුණක් එහි වැටෙන්නේ. ඒ Tamanට පෙනෙනවා හරියට රූපයක් පෙනෙන්න වගේ මගේ ඇහැට පෙනෙන්න වගේම සිතට පේන තත්වයක්. ඒකට කියන්නේ පටිභාග නිමිත්ත. පටිභාග කියන වචනේ තේරුම සමාන කියන එක. සමානයි කියන එක. කුමකටද සමාන? අර උද්ඝා නිමිත්තට සමානයි. උද්ඝා නිමිත්තට සමානයි. ඒ සමානත්වය ප්‍රමාණයෙන් සමානත්වය. ඒ ඇදහිදුකමින් සමානත්වය. ඒ ඒ ප්‍රතිභාග නිමිත්ත උද්ඝා නිමිත්තට වඩා බොහොම පැහැපත් එකක්. හරියට චන්ද්‍ර මණ්ඩලයක් වගේ පෙනෙනවා කියලා දක්වනවා. එහෙම පෙනෙන්නේ මේ චිත්ත සමාධිය ඇතිවීම නිසා. චිත්ත සමාධිය. අනේ සමාධිය ඇති වීමට උපකාර වන ඒ නිමිත්ත පහල කර ගැනීමෙහි දක්ෂයෙක් වෙන්නට ඕනේ. ඒ දක්ෂකම කෙනෙකුට පිළිෙන්නට ඕනේ. ඒකයි නිමිත්ත කුසලතා කියන්නේ. ඒකෝර ඒවා ඇති වෙන විට දැනගන්න. ඒකට මම කාරණයක් කියනවා. ඒ කෙනෙක් සිටියා එතනත්තා සිත එකඟ කරගන්නට පුළුවන් කෙනෙක්. සිල් සමාදන්ව භාවනා කරන අවස්ථාවකදී බුද්ධානුස්මෘතිය වැඩි වෙනවා. බුද්ධානුස්මෘතිය. ඒ බුද්ධානුස්මෘතිය වඩන තැනත්තා බුදුරුව සිටී මවාගෙන පිළිවෙලින් ඒ ශරීරෙහි කොට සමාජයේ සිතට නංවමි ඒ විදිහට බලාගෙන ඉන්න විට Tamanට ඒ බුද්ධ රූපය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙම බලාගෙන ඉන්න විට එක අවස්ථාවකදී මේ වෙනතුන් දන්නවනේ සිරස්පත කියන්නේ. සිරස්පත කියන්නේ හිත මුදුනේ ආලෝකයේ විහිදෙන බවට ලකුණක් හැටියට දැක්කෙන මේ මෙහෙම උඩට හිත මුදුනේ කියන්නේ යන්නේ ඒ සිරස්පත. ඒ සිරස්පතින් ආලෝකයක් නිහිතයි. මුතනික භාවනා කරමින් සිටීමේ තැනත්තා ඒ ආලෝකය දැකලා බය වෙනවා. බය වුණා ඊට පස්සේ ඒ භාවනා කරන්න ගියත් නෑ අර බය එක්ක තේනවා. ඒ නිමිත්ත කුසලතා කියන එක නැති නිමිත්ත කුසලතාව තිබුණා නම් ඒකට බය ගන්නෙ නැහැ. ඒ ආලෝකයක් එහෙම ඇතිුනේ මේ සිතේ නීවරණ ධර්ම යටපත් වීම හේතු කොට. නීවරණ යටපත් වෙලා චිත්ත සමාධිය වැඩිලා. ඒ නිසා තමගේ භාවනාව තවදුරටත් කරගෙන ගියා නම් බොහොම උසස් දියුණුවක් ඒ තැනත්තාට ලබා ගන්නට තිබුණා. නමුත් ඒ පිරිහුණා. මොකද පිරිහුනේ මේ නිමිත්ත කුසලතාව නැති. එනිසා කුසලතාව පිළිෙන්නට ඕනේ. එනිසායි ආචාර්යවරු ආශ්‍රය කරන්නට ඕනේ, පොතපත දැනගන්නට ඕනේ කියලා උගන්වන්නේ. කියන්නේ ඒ කාරණේ. අන්න නිමිත්ත කුසලතා සමාධිය ඇතිවීමට අවශ්‍ය කාරණා. ඒ නිමිත්ත උපදවා ගැනීමට, ඒ නිමිත්ත පිළිබඳ තිරෙන වෙනස්කම් තේරුම් ගැනීමට තමා දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒ දක්ෂතාව Tamanට පිළිෙන්නට. සමේ චිත්තස්ස පග්ගන්හනතා කියලා දක්වනවා. සුදුසු කල්හි සිත සිතට අනුබල දීම. භාවනා කරන කෙනෙකු වන් ඒ තනත්තාගේ චිත්ත tattwය හැම විටම එකාකාරව නොවේ පවතින්නේ. සමහර අවස්ථා පිරෙනවා භාවනාවෙහි තමාගේ සිත යොදන්නට බැරි අලස ස්වභාවයක් සිතේ ඇතිද? සිත මැලි වෙනවා. සිත හරියට වරක් ඔසවාගෙන යන කෙනෙකු. බොහොම අමාරුවෙන් දමන් කරන්නා මෙන්. අරමුණ කරා යවන්නට බැරි. තත්වයකට වැටෙනවා සිත. ඒට හේතුව සිතේ තිබිය යුතු වීරය අඩුවීම හේතු කොටයි. ඒ අවස්ථාව තමන් තේරුම් ගන්නට ඕනේ. ඒකට තමන් දක්ෂයෙක් වෙන්නට ඕනේ. එහෙම තේරුම්ගෙන ඒ ඒ අවස්ථාවේදී සිතට රුකුල් දෙන්නට ඕනේ. සිත බල ගන්න වන්නට ඕනේ. සිතේ බල ගැනීම. සිතට ශක්තිය දෙන්නට ඕනේ. ඒ සිතට දෙන ශක්තිය මොකක්ද? ඒ තමයි වීරිය කියන්නේ. වීරිය උපදවා ගන්න. ඉතින් මේ වීරිය උපදවා ගැනීමට කල යුතු දේ තිබෙනවා. තමාට ඒ වීරිය උපදවා ගැනීමට උවමනා කරන දේ පිළිබඳව මෙනෙහි කිරීම. එහෙම නැත්නම් තමා සිතලම තමන් මේ කාරණේ දැනගෙනම තමන්ට පුළුවන් වීරිය කියන ඒ චිත්ත ශක්තිය ඇති කර ගන්නට. ඒ වීරිය උපදවා ගන්න. ඒකයි මේ සමේ චිත්තස්ස පග්ගන්හනතාට. සමහර විට සමහර කෙනෙකු භාවනාවේ යෙදී සිටින විට වමනාවට වැඩි තරම් වීරියක් උපදවාගෙන භාවනා වීරිය සිතට අවශ්‍යයි. නමුත් ඒ වමනාවට වැඩි වුණොත් භාවනාවෙන් බලාපොරොත්තු වන දේ සිදුවන්නේ නැහැ. එවිට එතනස්ථා කලමුණු සිත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. චිත්ත සමාධියට එය බාධාවක්. චිත්ත සමාධිය උපදවා ගැනීමට කාරණයක් වන්නේ නැහැ. නුවමනා තරම් වීරයක් සිතට ගැන්වීම නිසා. එහෙම අවස්ථාවලදී කිය තමන් තේරුම් ගන්නට ඕන. මේ අත්ත්වය ඇති වී තිබෙන්නේ වීරය වැඩි වීමෙන්. ඒ නිසා ඒ අවස්ථාවේදී වීරය අඩු කරන්නට ඕන. දැන් මේ පිනතු දන්නවනේ මේ ඔය දුම්රිය යන්ත්‍ර නැත්නම් දුම්රිය එලවන්නේ අර ස්ටීම් කියන එක. ඒ වාෂ්ප බලය. ඒ වාෂ්ප ඇති වෙලා ඒ ඉහිමම තිබෙන්නට හැරියොත් අර දිගයට ඇතිලියගෙන යන හැටියට සමහර විටක ඒ බොයිලේරුව පවා කුපුරන්නට පුළුවන්. සමහර අවස්ථා තිබෙන්නේ ඒ වාෂ්පය ඒගොල්ලෝ පිට කරන්නේ. ඒ වාෂ්පය පිට කරගමු. එහෙම නැත්නම් අර කුපුරලය. ඒකෙන් ගත යුතු වැඩේ කරගන්නට බෑ. අනේ වගේ මේ ඌමනා නැති තරම් වීරය ඇති කරගෙන භාවනා කරන අවස්ථාවේදී සිත වික්ෂේපයට වැටෙනවා. ඒ අවස්ථාවේදී තමන් තේරුම් ගන්නට ඕන මේ සිතෙහි වීරිය වැඩි වෙනවා. ඒ නිසා වීරිය සම තත්වයට ගෙනෙන්නට ඕනේ. ඒකයි සමේ චිත්තස්ස නිග්ගන්හනතා කියලා දක්වන්නේ. සිතේ වීරිය මඳ කිරීම, අඩු කිරීම. සමේ සම්පහන්සනතා සම්පහන්සනතා කියන්නේ සිත සිතට ප්‍රීතිය ඇති කරලීම කියන එක. ඒක මේ විදිහටයි තේරුම් ගත යුතු තිබෙන්නේ. සිතේ සමාධිය ඇතිවීමට නම් තමා සින්නකයි භාවනා කරන තැනත්තා භාවනාවෙන් සම්කිසි ආස්වාදයක් ප්‍රීතියක් සොම්නසක් ලබන කෙනෙක් වෙන්නට ඕන. නිරාස්වාද කිසිදු මේ ප්‍රීතියක් නොදැනගෙන එකක් නම් භාවනාව එතනත්තාට භාවනා කර්මයේ දිගටම කරගෙන යන්නට බෑ. ඒ නිසා මේ සම්පහන්සනය ඇති කර ගන්නට නම් භාවනා කරන පින්වතා ඥානවන්ත කෙනෙක් වෙන්නට ඕන. නුවණ තිබෙන්නට ඕන. නුවණ ඊටම වැදගත්. මේ මේ පක්ක කියන නුවණක් ගැන මේ පින තුන අසායතනේ. මේ පක්කම් විච්ඡති සබ්බතිච්ච පරිනායිකා පාරිහාරිය සංඥා කියලා විස්තර කරන්නේ. හැම කටයුත්තේදීම පෙරටුවන ඉදිරිපත් වන මුල් වන ප්‍රඥාව නුවණ ඒ නුවණින් ඒ ඒ අවස්ථාවේදී කළ යුත්ත දැනගන්න. මොනවද මේ කළ යුත්තේ? මේ වෙලාවේ කරන්නට ඕන දේ කුමක්ද කියලා දැනගන්නේ ඒ නුවණ තිබෙන කෙනා. භාවනාව දියුණු කර ගැනීමට හැකිවන්නේද නුවණ ඇති තැනැත්තාට. ඥානය ඉතාම අවශ්‍යයි. ඒ ඥානය ඇති තැනැත්තාට භාවනාව සමෘද්ධිමත් කරගන්නට පුළුවන්. ඔහු දන්නවා දැන්න ගන්නවා ඔහුගේ ඥානෙ. ඥානෙ ඔහුට ඒ බව දක්වනවා. ඒ අවස්ථාවවලදී කළ යුතුයි. ඉතින් ඒ ඒ අවස්ථාවවලදී කළ යුත්තේ දැනගෙන ඒ වගේම සිතෙහි සම්පහන්සනය කියන සිතෙහි ප්‍රීතිය මේ භාවනාවෙන් ලබන ආස්වාදය ඒ භාවනාවෙන් Tamante යම්කිසි ප්‍රීතියක් උපදවනවා. ඒක නිර්ආමිෂ ප්‍රීතියක්. එහෙම නිර්ආමිෂ ප්‍රීතියද උපදවා ලන පරිදි භාවනාවේ යෙදෙන්නට කෙනෙකුට ඥානය වෙනවා. දැන් සමාධිය කියන එක වඩා ගන්නට අමාරු වෙන එක කාරණයක් තමයි මේ සම්පහන්සණය නැති බව. ඒ සම්පහන්සණය ඇතිවන්නේම ප්‍රීතිය නිසා. එනිසානේ පීති පස්සද්දත්තාය පස්සද්දි සුඛත්තාය සුඛං සමාදත්තාය කියලා අපිට ධර්මයේ නේනවා බුදුරජාණන් වහන්සේම වදාරලා පීති පස්සද්දත්තාය ප්‍රීතිය සකාරයි පස්සද්දියේ කියන සිතේ සම්සුන්කම ඇතිවීම සම්සිඳීම ඇතිවීම පස්සද්දි සුඛත්තාය පස්සද්දිය හේතු වෙනවා සිතේ සැපය ඒ සැපේ කියන්නේ සොම්නස ඇතිවීම සුඛං සමාදත්තාය ඒ සුඛය සමාධිය ඇති වීමට උපකාරයි හේතු වෙනවා කියලා පෙන්නනවා සමාධි අතාභූත ඥාන දත්තනත්තාය අතාභූත ඥාන දත්තනං නිදි දත්තාය ඔය විදිහට එන්නේ අනේ සම්පහංස ඒ නිසා ඒ සම්පහංසනේ ඇති කර ගැනීම සඳහා කලලිත්තක් හැටියට දක්වා තිබෙනවා අෂ්ට සංවේග වස්තුන් පිළිබඳව සැලකීම ප්‍රතිවීක්ෂා කිරීම මේ පින්තුන් දන්නවනේ සංවේග වස්තු 8ක් කියලා කියනවා. සංවේගය කියලා එතන පෙන්වන්නේ කාරණානුකූලව සලකා බලන නුවණ. එතන සංවේගය කියන්නේ. සමහරු සංවේගය කියලා හිතාගන්නේ කනගාටුයි. අපේ සංවේගය ප්‍රකාශ කළයි කියලා කියන්නේ එතන සංවේගය කියලා බොහෝ දෙනෙකු සලකන්නේ කනගාටුව, ශෝකය කියන. නමුත් සංවේග කියන එකෙන් එහෙ නෙවෙයි දක්වන්නේ. ධර්ම සංවේගය කියන එක මේ පින්තුන් අහලා තිබෙනවා. ඒ රහතන් වහන්සේට ධර්ම සංවේගය පහළ වුණයි කියලා. එතන ධර්ම සංවේගය කියන්නේ ධර්මයන් පිළිබඳ වූ යථා තත්වය යථා තත්වයේ සැලකීමයි. ඒකයි ධර්ම සංවේගය කියන එකෙන් අදහස් කරන්නේ. දැන් සබ්බේ සංඛාරා අනිච්චා කියලා යමෙකු සැලකනවා නම් ඒක ධර්ම සංවේගය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමේදී ප්‍රත්‍යඥ භික්ෂූන් සෝවාන් වූ ආනන්ද හාමුදුරුවනුත් ඇඬුවා ගලප්පුවා. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළ වුණයි කියලා. එතන ධර්ම සංවේගය කියේ සබ්බේ සංඛාරා නිච්චා. එය නුවණින් සැලකුවා. ඒකයි සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන එක සැලකී. මෙන්න මේ විදිහට සංවේගය ඇති කර ගැනීමට ඉවහල් වන කරුණු අටක් සඳහන් වෙනවා. ජාති ජරා ව්‍යාධි චිති අපාය අතීත අපත්තක වට්ඨ දුක්ඛං ඉදාමි ආහාර ගවෙච්චි දුක්ඛං සංවේගවත්තු නීමානියත් ජාති ජරා ව්‍යාධි ජාති කියන්නේ ඉපදීම උපදින්නේ කුමට දෙයි කියලා ඇසුවොත් අපිට කියත හැකි උපදින්නේ ජරාවට පත්ව මැරෙන්නට ඉන්නේ එක විදිහකින් එහෙම නෙන්නේ. උපදීම ජරන්පත්වා මරණ. උපදිනවා උපදිනු දා ඉඳලම නැත්නම් උපන් මොහොතේ ඉඳලම සමහර විට ඒ ජරාව අපට පෙනෙන්නේ වැඩිවීමක් හැටියට ඊළඟට ඒ ජරාව පෙනෙනවා ගිරීමක් හැටියට ඒ ජරාව උපතේ පටන්ම හට ගන්න එක උපතේ කොටම ජරාව හට ගන්නවයි කියලා අමුතුවෙන් කිය යුතු නෑ. උපත්තිය පහේ වේදං මරණං ආගතං සදා. උපතත් සමග මරණය එනවයි කියලා කීයෙන් පේනවනේ. උපතත් සමග මරණය එනවා නම් උපතත් සමගම තමයි ඒ ජරාව එන්නේ. උපත්තිය පහේ වේදං මරණං ආගතං සදා. මරණත්තාය ඕකාසං වදකෝවිය ඒතති. මරණය සිදු කිරීමට අවකාශයක් සොයමින් අය අවකාශයක් සොයමින් එනවා කවුද මේ මරණය? මරණය. සත්‍ය පහේ වේදං මරණං ආගතං සදා. මරණත්තාය මරණය සිදු කිරීම සඳහා ඕකාසං අවකාශයක් ඉඩක්. වදකෝවිය ඒ මරණය සිදු කිරීමට එන වදකෙක් වගේ අවකාශයක් ඒකී සොයයි කිය. කොයි වෙලේ හෝ මරණය සිදු වෙන්නට පුළුවන්. ඉතින් ධාතිය කියන ඉපදීමත් සංවේගයට කරුණක්. සංවේගයට කරුණක් කියන්නේ නුවණින් කලකා බැලීමට කරුණක් නේ. මේ නූපන්නෝමි මේ එකද දුකක්වත් තිබෙනයි කාහටවත්. ලෝකේ යම්තා දුක් තිබේනම් ඒ දුක් සියල්ලම තිබෙන්නේ උපන් කෙනෙකුට. උපන් කෙනෙකුට උපන් කෙනෙකුටයි ඒ දුක. නැති කෙනෙකුට නැහැ. ඒකෝට ඉපදීම දුකක්. ජරා ඊළඟට දිරීම අපි දිරීමේ තිබෙන අර වැඩෙන පැත්ත රසක තබා ඒ දිරෙන පැත්තම බැලුවොත් දිරෙන පැත්තම කොයිතරම් සංවේගයක කාරණයක් මේක හොඳට පෙනී තිබුණු ඇහ නොපෙනී යන කවි ශක්තිය තිබුණු අත්පා ආදී ශරීර අවයව පවා තමාට අවසඟ දෙනවා. ඕ විදිහට ඒ ඉකිනිකක් පිළිබඳව සැලකන විට සංවේගය කියන ඒ නුවණ නිසා ඇතිවන මේවා පිළිබඳව කලකිරීම ස්වභාවයෙන් ඇතිවන්නා වූ ඒ නුවණ පහළ වීමට ඒ කරුණක් නොවේද? ජාති ජරා ව්‍යාධි මේ ජරාවේම එක ලක්ෂණයක් තමයි ලෙඩේ කියන්නේ. එකම ආකාරයක පවතින දෙයක් නම් නොදිරා ව්‍යාධි කියන දේවල් ඇතිවන්නට බෑ. රෝග ඇතිවන්නේ ජරාවේම තිබෙන එක අංශයක්. රෝග කියන්නේ. ලෙඩ හැදෙන. මේ ශරීරයේම දක්වා තිරෙන්නේ රෝගාන ආයතනන්. රෝගයන්ගේ හටගන්නා තැන, රෝග හටගන්නා තැන හරියට මණික් ආකාරවල. මණික් හටගන්නා ආකාරය තිබෙනවා. ඒක ඒ ඒ වගේ මේ ශරීරෙහි රෝග හට ගන්නවා. රෝග හට ගැනීමට තිබෙන තැන, රෝග උපදින තැන. රෝගාන නායතන. ඒ වගේම රෝගතු, ගණ්ඩතු, සල්ලතු, අදතු, ආබාධතු, ඊතිතු, උපද්දවතු ආදි වශයෙන් මේ ශරීරය ගැන බැලීමක් උගන්වන්නේ. gediyak වගේ. gediye තිබෙනවා. gediyek රටවලා සාරේ ගලන සමහර විදිහට ඒ සමහර gedi තිබෙනවා මුඛ මුඛ කියලා කියන්නේ gediye මුඛය කියන්නේ සමහර ගෙඩි වලට එක මුඛයක් නෙවෙයි ඉති වෙන්නේ මුඛ රාශියක් තිබෙනවා එහෙන් මෙහෙන් ඔඩු දිවම නම් වැඩියක් පේනවා ඒ වගේ මුඛ නවයක් නවද්වාරයකින් වැగిරෙන පූජා ඇති ගෙඩියක් නෙමේ ශරීරයක නේ ඉතින් ඒ විදිහට බලන විට සංවේගයට කරුණා ජාති ජරා ව්‍යාධි චුති ඔක්කොම සිදෙලා ඉන්නවනම් ඒත් කමක් නැහැ ඒවත් ඉඳ කැමති කෙනෙක්. නමුත් මැරෙනවා. චුති චුත වෙනවා නැතන ඔක්කොම තමන් ආදරය කරපු මව්පිය දූ දරු භාර්යා ස්වාමිවරු ඔය ඔක්කොම අත්හැරලා හැම දෙයක්ම අත්හැරලා යන්නට වෙනවා. ඉතින් ඉතින් කෙනෙක් යන්නේ බොහෝ සෙයින්ම කැමැත්තකින් නෙවෙයි. නොබැරි නොයා බැරි නිසා යනවා. නමුත් බොහෝ විට සමහරෙකුගේ හිත පිරෙන්නේ නැහැ. ඒ නිසා සමහර විටක ගේ අත්හැරලා යන්නේ නැහැ. එහෙමත් වෙනවා. ඉතින් චුති චුතිය. අපාය. කොහොම ගින් අර ඒ කිව්වා වගේ ගේ හැරලා යන්නේ නැtei කිව්වේ ගෙයි ඉන්නේ මේ නිමිත්තලා උපදිලාම නෙවෙයි. ඈ ප්‍රේත වතේ යක්ෂ ඔය විදිහට උපදිලා යනවා. ඉතින් අපාය අපායටත් සතර අපාය සැපයෙන් පහ වූ තැන නිසා ඊට අපාය කියන්නේ අපාය චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං මේ විදිහේ දුක්වලට ජාති ජරා ව්‍යාධි මරණ අපාය කියන මේ සියලුම දුක්වලට අතීතෙහි කොයිතරම් කාලයක් භාජනව සිටියද අතීත දුක්ඛ අතීත වෘත්ත දුක්ඛය ඉතින් මේ අතීත වෘත්ත දුක්ඛයන් අසුවල් කාලෙහි පටන් ගත්තේ අසුවල් බුදුරජාණන් වහන්සේගේ කාලෙහි පටන්ගෙන මෙතන මේ දක්වා එනවයි කියලා එහෙම කියන්නට බෑ අඩක් කොනක් නොපෙනෙන අති දීර්ඝ කාලයක් මේ වෘත්ත දුක්ඛය සංසාර දුක්ඛය දැන් භාජන වෙනවා අපත්තක වට දුක්ඛං තාම නොපෙනෙන වෘත්ත දුක්ඛය එහෙත් තිබෙනවා එන්නට ඉදිරියට ඉදී එන එන්නට හැකි වෘත්ත දුක්ඛය සංසාර දුක්ඛය ඉදානි ආහාර ගවිච්ච දුක්ඛ මේ ජීවත් වන කාලය තුලදී මේ ශරීර පෝෂණය, ඒ වගේම මේ ඉඳුරන් පෝෂණය කියන මේවා කිරීමට මේවට ආහාර දෙන්නට ඕනේ. ආහාර කියන්නේ වමනා කරන ප්‍රත්‍ය. ප්‍රත්‍ය නිකන් මේ බත්මාළු ආදී වශයෙන් තිබෙන ඒ ආහාර සොයා ගැනීම විතරක් නෙවෙයි එතන. ඒ ආහාරය නිසා තමයි කබලීකාර ආහාරය කියන නිසා සත්වයෝ මේ ශරීර යාපනය සිදු වෙනවා. එපමණක් නෙවෙයි මේ පැවැත්මට හේතු වෙන දේවල් අපි හොයන්නට ඕනේ. එහෙම නැත්නම් නිකම්ම මේ ශරීරය පවත්වාගෙන යන්නට බෑ. එබැවින් ඒ ආහාර දෙවීමේ දුක ඉදානි ආහාර ගවෙච්ච දුක්ඛ. ප්‍රත්‍යයන් දෙවීමේ දුක අපට තිබෙනවා. සත්‍යයන්ට තිබෙනවා. මෙන්න මේ කියන ලද කරුණු 8 8 පිළිබඳව කෙනෙකු සැලකීම ඒ තනස්සා තුළ නුවණ උපදවා ගැනීමට කරුණක් වෙනවා. ඒ හේතු වෙනවා. ඒ නුවණ උපදවා ගැනීම නිසා තමා කරන මේ කටයුත්තෙන් සිතට සම්පහන්සනය කියන සිතට ප්‍රීතිය දනවන්නට පුළුවන්. මොකද මේ මඟ තමයි මේ කියන ලද දුක් සියල්ලෙන්ම නිදහස් වීම සඳහා කෙනෙකු විසින් ගත යුතුව තිබෙනවා. මේ මඟයි ගත යුතු තිබෙන්නේ කියලා තමාගේ සිතෙහි සම්ප්‍රහංසනය කියන ඒ ප්‍රීතිය ඇති කර ගැනීම හේතු කොටගෙන සමාධියට උපකාර වෙනවා සමාධිය ඇති කර ගැනීමට හා ඇති සමාධිය දියුණු කර ගැනීමට ඒ කාරණයක්. ඊළඟට එනවා සමයේ අජ්ජුපෙක්කනතා. අජ්ජුපෙක්කනතා කියන්නේ තමා භාවනා කරන විට තමාගේ භාවනා කර්මයේ මනසේ සිදු වෙනවා නම් අර වීරිය මදකම නිසා වීරිය ඇති කර ගැනීම එහෙම නැත්නම් වීරිය අඩුකම නිසා එය මේ දිනු කර ගැනීම ඒ ආදී කිසිදු දෙයක් නොකොට මනසේ ඒ භාවනා කර්මය මේ සමාධිය හොඳට ඇතිවීම හේතු කොටගෙන සිදුවේගෙන යනවා නම් ඒ අවස්ථාවේදී තම අමුතුවෙන් වීරියක් උපදවා ගැනීම හෝ ඇති වීරිය අඩු කර ගැනීම හෝ නැත්නම් වෙන වෙන දෙයක් පිළිබඳව සිතා මේ නැති ධර්මයක් ඇති කර ගැනීම උත්සාහයක් කිරීම හෝ ඒ කිසිවක් කරන්නේ නැතුව අජ්ජුපෙක්ඛනේ කරන්නට. අජ්ජුපෙක්ඛනේ කියන්නේ මධ්‍යස්ථව බැලීම කියන අජ්ජුපෙක්ඛනේ. කොහොමද ඒක? උපමාවකින් දක්වා කියන්නේ අශ්වයන් හතර දෙනෙක් නැත්නම් හය දෙනෙක් ඒ විදිහට බැඳි රථයක් දක්කාගෙන යන රථාචාර්යෙක් ඒ අශ්වයන් සමව ගමන් කරන්නේ නැත්නම් හරි හැටියට රථය ගෙන යන්නට බෑ. එබැවින් ඒ රථාචාර්යාට ඇතම් විටක වේගයෙන් යන අශ්වයන් මෙල්ල කිරීමට නැත්නම් ඔවුන්ගේ වේගය අඩු කිරීමට අර පටි අදින්නට වෙනවා. රේන්ජ් පටි එහෙම අදින්නට වෙනවා ඒ ඒ ගමන වේගය අඩු කරගන්න. එහෙම නැත්නම් යායුතු වේගයෙන් නොයන අශ්වයෙක් වේනම් අනිත් අශ්වය යම් විදිහට ගමන් කරන්නට ලෑස්ති නැති ඒ අශ්වයාගේ වේගය වැඩි කිරීමට තමා අපේ තිරෙන කසේ පවා පාවිච්චි කරන්නට වෙනවා. එතකොට ඔහුට ගිරින් යන එක්කෙනා ගැන තමන්ගේ අවධානය යොදන්නට වෙනවා. වේගයෙන් යන එක්කෙනා ගැන අවධානය යොදන්නට සිදු වෙනවා. මොකද වමනා කරන්නේ එක්කෙනෙක් වේගයෙන් යන්නත් අනිකා හිමින් යන්නටත් නෙවෙයි. දෙදෙනාම නැත්නම් හය දෙනාම හතර දෙනාම සමව ගමන්. තමයි මොහුගේ මේ කලින් කරන ලද ඒබඳු ව්‍යාපාරයක්, ඒබඳු උත්සාහයක් නිසා මේ අත්වයන් හැමදෙනාම සමව ගමන් කරනවා නම් දැන් ඔහුට අර පටි යැදීමටවත් කටේ පාවිච්චි කිරීමටවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. තිබෙන්නේ මධ්‍යස්ථව බලාගෙන ඉන්නේ. ඒක තමයි අජ්ජුපෙක්ඛණය කියන්නේ. ඒතකොට මේ භාවනා කර්මය සමාධිය හොඳට ඇතිවීම හේතු කොටගෙන කිසිදු තමාගේ අමුතු උත්සාහයක් නැතිව භාවනා කර්මය මනසේ සිදු වේගෙන යනවා නම් Taman ඒ සඳහා අමුතු ව්‍යාපාරයක් නොගෙන නොකොට මධ්‍යස්ත වීම තමයි අජ්ජුපෙක්ඛණය කියන එකෙන් අදහස් කරන්නේ. ඒකටද තමන් දක්ෂෙක් වෙන්නට ඕනේ. තමා දැනගෙන ඉඳෙන්නට ඕනේ. ඒකයි සමයේ අජ්ජුපෙක්ඛණතාර්ය. ඊළඟට දක්වන කරුණ නම් මේසි අසමාහිත පුද්ගල පරිවර්ජනතා අසමාහිත පුද්ගලයෝ කියන්නේ සම් සිඳුරු නැත්නම් මේ සමාධිමත් නැති සමාධියක් ගැන කිසිදු අපේක්ෂාවක්වත් නැති එහෙම පුද්ගලයන් ආශ්‍රය නොකිරීම අසමාහිත පුද්ගල පරිවර්ජන. සමහරු සමාධිය ගැන කතාවක්වත් කරන්න කැමති නැහැ. ඒක සමහරුන්ගේ හිතේ නොකල යුතු දෙයක දෙයක් කරන අය හැටියටයි මේ භාවනා කරන අය පවා අයව පවා කලකන්නේ. සමහර එක් කලකන්නේ එහෙමයි. භාවනා කිරීමේ කියන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒකෝනේ අනවශ්‍ය දෙයක් කරන අය නුවමනාද නැති දෙයක් කරන්න ඕය කියා සලකාගෙන සිටිනා අසමාහිත පුද්ගලයෝ සිටිනවා. එන්නේ බඳු අසමාහිත පුද්ගලයන්ගේ ආශ්‍රයයට වැටුණොත් සමහර විටක තමාටත් භාවනා එපා වෙන්නට ඉඩ තිබෙනවා. එබැවිනුයි අසමාහිත පුද්ගල පරිවර්ජන. සමච්චල් කරලා විහිළු කරලා ආවඥ ලෙසයි ගැන කතා කරලා සමහර විටක මේ භාවනාවල යෙදෙන අයවත් එමගින් වළක්වා ගන්නට ඒ ඉවතට ගන්නට සමහරෙකුට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අසමාහිත පුද්ගලයන් ඇතුළෙන් ඉවත් කිරීම අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා සමාධිමත් ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම. අනික ධ්‍යාන විමුක්ඛ පච්චවික්ඛනතා ධ්‍යාන විමුක්ඛ පච්චවික්ඛතනා වික්ඛනතා කියන්නේ ධ්‍යාන ධ්‍යානයන්ගේ తත්වය මාර්ගඵල යන පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම. පබතිමුක්තතා කියන්නේ নিরතුරු සමාධි සිත සමාධිය උපදවා ගැනීම පිළිබඳ අදහස් වලට නැඹුරුව පවත්නා බව. කියන මේ කරුණ. අද අපි දෙකින් ඒ විස්තරය අවසන් කරනවා. ඊළඟට කියන්න තිබෙන්නේ උපේක්ෂා සම්බෝධියන්ගේ ගැන. අපි අනිත් අවස්ථාවේ උපේක්ෂා සම්බෝධියන්ගේ පිළිබඳව කතා කරමු. සබ්බේ සංඛාරා මුච්ඡා දීවතා පඤ්ඤාය පස්සති අපනිබ්බිද්දති රිච්ඡේ සමග්ගෝ සුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාපියදා පඤ්ඤාය පස්සති යතනි